අපේ ජීවිතවලට ඉතාම වැදගත් බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය ඇසුරෙන් සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ දේශනාවක් තමයි සාකච්ඡා කරන්නේ. ඊට කලින් අපි බලමු ධර්මයේ කරා යන කෙනෙකුට නිවන් අවබෝධයේ කරා යන කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න කුසලතා කරණීයමිත සූත්‍ර පෙන්නලා තියෙනවා. කරණීය කළ යුතුය. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං සන්තං කියන සාන්ත පදේ වූ ඒ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක් තුළ තමන් ගොඩනගාගත යුතු ಗುಣධර්ම ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් අපි බලමු මේ ಗುಣධර්මත් එක්ක අද කතා කරන දේශනාව ගැළපීලා එනවා. ඒතර පළවෙනි ಗುಣධර්මයේ තමයි සක්කෝ දක්ෂයෙක් බවට පත් වෙන්න ඕන. එතකොට එයා ධර්මයේ තුල හැම දෙයක් තුලම දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි ජීවිතයක් මෙලවත් පරලවත් සාර්ථක කරගන්න උපකාර වෙන ಗುಣධර්ම. උජුච අවංක වෙන්නට ඕන. සූජුච වඩාත් අවංක වෙන්න. එයි මේ අවංකත්කම තව තව පෙන්වන්න. දැන් අවංක වුනේ නැත්නම් දැන් අපි ගමු බොරුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බොරු කියන කෙනාට මේක පුරුදු කරගත්ත කෙනාට නොකල හැකි පාපයක් නැහැ කියන. ඇයි අනිත් හැම එකක්ම වහන්න පුළුවන්. ප්‍රාණඝාතය කරන වහන්න පුළුවන් නෑ නේ මං කරේනේ. අන්න බොරුවෙන් වහගන්න පුළුවන්. හොරකම් කරලා ඒක වහගන්න පුළුවන්. ඊළඟට බොරු කියලා බොරුවත් බොරුවෙම වහනවා. මොන ජහජරා වැඩේ කරත් මොන විදිහේ නොපනත්කම් කරත් කොයිතරම් වැරදි ජීවිත ගත කරත් නෑ මම කරේ නෑ කියලා දියුර දියුර වහනයි නැද්ද ඉන්නවා එතකොට අවංක වෙන්න කියනවා මේ බොරුවෙන් වැරදි වෙලා අර තමන් තමන්ට හොරා සමාජ රටට හොරා ධර්මයට හොරා 아무තු ජීවිත ගත කරන්න පෙළඹෙන්නේ නැතුව අවංක ජීවිතයක් ගත කරන්න කියන සත්‍යවාදී ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න. ඒක බුදුරජාණන් වහන්සේ කරුණු දෙයකට පෙන්න අවංක වෙන්න ඕනේ වඩාත් අවංක වෙන්න ඕනේ. සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මෘදු නම්මශීලී කෙනෙක් වෙන්න ඕන. සමහරු ඉන්නෝ ධර්මයේ පෙන්නලා දෙද්දි දෙද්දි කොයි තරම් අඩුපාඩු පෙන්නලා දීලා මේකයි ධර්මයේ මේකයි අධර්මයේ කියලා පෙන්නලා දුන්නා ධර්ම ඉදිරියේ නැමෙන්නේ නැති අය ඉන්නවා. නම්මශීලී නෑ. එතකොට එවැනි තද ගතිගුණ තියෙන ආයක ධර්මයේ කරා යන්න බෑ. ඒ නිසා නම්මිශීලී වෙන්න ඕනේ. අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්නලා දෙනවා ඊළඟට තුන සන්තුෂ්ස කෝච. ලද දෙයින් සතුටු වෙන්න කියන. ලද දෙයින් සතුටු වෙන්න බැරි වුණාට පස්සේ අපි අද කතා කරන දේශනාවේ විදිහට විශාල දුක් ගොඩකටපත් වෙන සිද්ධ වෙනවා. එතකොට ලද දෙයින් සතුටු වීම සන්තුෂ්කෝච සුභරෝච පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන සමහර ඉන්න කොච්චර හම්බුණත් මදි කොච්චර කන්න බොන්න තිබ්බත් මදි තව තව දකින්න දකින්න දේවල් ඕන වෙනවා එතකොට මේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කමක් නැහැ අපකිච්චෝච වැඩ කටයුතු අඩු කරගන්න කියනවා ගොඩාක් ඔළුවේ දාගෙන ඔය ස්ට්‍රෙස් ස්ට්‍රෙස් කී කී දඟලන්නේ මොකද? තමන්ට කලමනාකරණය කරගන්න බෑ තමන්ගේ ජීවිතේ. උවමනාවට වඩා වැඩ දාගෙන ඊට පස්සේ තව තව දේවල් පටලගෙන මේ ඔක්කොම කලමනාකරණය කරගන්න බැරුව මනසින් ඇදගෙන වැටෙනවා ඊට පස්සේ. තමන්ට පාලනය කරන්න බැරි තරම් වැඩ කටයුතු යොදා ගන්න. ඊළඟට සල්ලෝක මුක්තිය කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න කියන ඉන්ද්‍රියන් සංවරය. සැහැල්ලු ජීවිතයක්. ඊළඟට පෙන්නනවා සම්තිංද්‍රියෝච. තමන්ගේ අසකනාදී ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඉන්ද්‍රිය සංවර කරගන්නකොට අපි කතා කරා සම්පජඤ්ඤ භාවනාව. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරය හරහා අනවශ්‍ය විදිහේ කෙලෙස් ඇති වෙලා ඇවිස්සෙන අරමුණු ඇතුල් වෙලා Taman නොමග යන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නකොට. ඒ නිසා ඉන්ද්‍රිය සංවර කරගන්න. නිපක නිපකෝ කියන්නේ දැනට සුදුසු නුවණක් පාවිච්චි කරන්න කියන. දැන් අපි ගමු කෙනෙක් භාවනා කරනවා. හැබැයි දැනට සුදුසු නුවණ නැහැ පඬිතයි. දැන් ඔන්න අපි ගමු කෝ අලි ඉන්න පාරක් තියෙනවා. අර සබ්බාසෝ සූත්‍රය තියෙනවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍ර නපුරු අලි. ඊළඟට හපන බල්ලෝ ඉන්න පාරවල් තියෙනවා හරක් ගොන්නු. කෙනෙක් කියනවා ආ මම භාවනා කරනවා මට ගහන අලියෙක් නෑ කියලා යනවා. දැන් මොකද වෙන්නේ? නැති අනතුරක පැටලෙන්න පුළුවන්. ඒ නිසා නුවණින් සලකලා මගේ හැරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටස් තියෙනවා. එතකොට Tamanට අනතුරු සහිත ස්ථාන, අනතුරු සහිත පුද්ගලයෝ, අනතුරු සහිත දේවල් මේවා හොඳට නුවණින් සලකලා තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා මගහරින්න දක්ෂ වෙන්න ඕන. අන්න එතකොට බොහෝ අකුසල් මගහැර ගන්න පුළුවන්. අප්පගබ්බෝ කුලේසු අනනුකිද්දෝ. මුරන්ඩු නැතුව කුලේ නොඇලිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ කරුණු එකින් එක එකින් එක තමන්ගේ ජීවිතයට ගල්ප ගන්න උත්සාහ කරන්නට ඕන. එතකොට අපි බලමු බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්ලා දෙනවා දැන් දස කතා කියලා කතා කරන්න ඕන කතාවල් පෙන්ලා දෙනවා. ඒවේ උනත් පෙන්වන්නේ නිතර කතා කරන්න කියන ලද දෙයින් සතුටු වීම ගැන. ලැබිච්ච දෙයකින් සතුටු වීම. අප්පිච්ච කතා, අල්පේච්ච ජීවිතේ වටිනාකම ගැන, සන්තුෂ්ටි කතා, ලද දෙයින් සතුටු වීම ගැන. පවිවේක කතා, විවේකයෙන් වාසය කිරීම ගැන. ඒකට මේ වගේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර මේ විවේකයෙන් වාසය කිරීම, ලද දෙයින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කිරීම, අල්පේච්ච බව මේව පෙන්නලා දෙන්නෙම ධර්මයේ කරා යන උත්සාහ කරන කෙනාගේ මානසික විවේකයේ මානසික විසිරීමක් නැතුව හිත සංසුන්ව තියෙන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ විශාල දුකකට අපි විසින්ම අපිව දාගත්ත වෙනවා. අපි බලමු අද දේශනාව. අද දේශනාවේ නම තමයි ඉන සූත්‍රය. අහලා තියෙනවද මීට කලින්? ඉන ඉන කියන්නේ ණය ගැනීම ගැන වදාළ දෙසුම. බලන්න ණය ගත්තාම වෙන දේවල්. ලෝන් වල පැටලුනාම වෙන දේවල් මේක විස්තර කරනවා. මේ දේශනා බුදුරජාණන් වහන්සේ කරේ සවැත් නුවර ජීතවනාරාමයේ. තුන බුදුරජාණන් වහන්සේ තා ධම්සභා මණ්ඩපේ වැඩ සිටපු වික්ෂූන් වහන්සේලා ඒ වගේම විශාල පිරිසක් බණහන් ඇවිල්ලා හිටිනවා. සාමාන්‍යයෙන් ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ හවස 4 ඉඳන් 6 වගේ වෙනකන් 6 7 වගේ කරවල වැටෙනකම්ම ධම්සභා මණ්ඩපේ වැඩ සිටීමේ දහම් දේශන බව අටුවාවේ සඳහන් වෙනවා. ඒක රාත්‍රී කාලේ ටිකක් කරවල වැටෙනකොට තමයි මිනිස්සු ගම් නියම් ගම් වලට යන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ මේ සාමාන්‍ය දිලිඳු කෙනෙක් ණය ගත්තාම අත්තින ඉරණම. ඒ වගේම මේ ඉරණම ධර්මයට ගලපලා පෙන්නනවා. අකුසල් කරපු කෙනෙකුට ඒ විදිහම ඉරණමක් අත් වෙන බව බුදුරජාණන් වහන්සේ ඒකටම ගලපනවා තවත් ක්‍රමයකට. අපි බලමු ඉස්සෙල්ලා ණය ගත්තාම මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන කෙනෙකුට දිලිදුකම කියන්නේ මහා දුකක් කියනවා. කාමභෝගී කියන්නේ මොකද? ඇස, කන, නාසය, දිව, ශරීරයේ පිනවන්න. මේ ඉන්ද්‍රයන් පිනවන්න ආස කරන කෙනෙක් ඉන්නේ. එතකොට ඒ කෙනාට මේවා පිනව ගන්න බැරි වීම දිලිඳු වෙලා ඉපදීම දුකක්. ඒක ඉතින් තේරෙනවනේ ඕනතරම් ලෝකෙ දිහා බැලුවත් දිලිදු වීම නිසා එදා වේලවත් හරි හම්බ කරගන්න බැරුව කොයි තරම් මිනිස්සු දුක් විඳිනවද කියලා තේරෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දිලිදු බව කියන්නේ උපතින්ම ලැබිච්ච දුක. ඇයි දිලිදු වෙලා උපදින්නේ? කර්ම විපාක එක ධර්මයේ විස්තර කරනවා චූල කම්ම විභංග සූත්‍ර විස්තර කරනවා යස කියලා තරුණේ බුදුරජාණන් වහන්සේ ආන ස්වාමීනි සමහරු පොහසත් සමහරු දුප්පත් සමහරුන්ට පුංචි උත්සාහයකින් දුප්පත් තැනක ඉපදුනත් සැනින් විශාල පොහසතෙක් බවට පත් වෙනවා. සමහරු ඉන්න පොහසත් තැනක ඉපදුනත් ඒක භුක්ති විඳින්න පිනක් නැහැ. ඒ ඔක්කොම විනාශ කරගෙන ගමන් යනයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි මේකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පෙර සංසාරිකව දන් පෑන් දීලා අනිත් අය සම්බන්ධ කරගෙන දානමාන ආදී කටයුතු කරලා එතකොට Taman සතු සම්පත් සද්ධාවෙන් ගෞරවයෙන් මසුරුකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය දිනු කරලා දුගී මගී ආචකයන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පෑන් දීපුවයි. උපෝපං ආත්මවලදී පොහසත් වෙලා උපදිනවා කියන. උර බැරි වෙලා හරි යම් අකුසලයක් නිසා වෙනත් අකුසලයක් නිසා හරි දුප්පත් තැනක ඉපදුනත් සුළු උත්සාහයෙන් එයා පොහසතෙක් බවට පත් වෙනවා අර පෙරපින මතුවලා එනවා. නමුත් දන් නොදීප අය දන් දෙන එක වළක්වන අය ඉන්නවා. එතකොට ඒ වගේ මස්සුරුකමින් ලෝභකමින් ජීවත් වෙච්ච අය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපෝපං ආත්මවල පෙර පිනක් නිසා හරි manuss ලෝකෙ ඉපදුනත් ඊටාම දිනිඳු පවුල් වල උපදිනවා. කොයිතරම් උත්සාහයක් ඇති කරගත්තත් දිනු වෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් මෙහෙම දිලිඳු පවුලක ඉපදිච්ච කෙනෙකුට ඒ දිලිඳු පවුලක ඉපදීමම දුකක්. එවැනි කෙනෙක් මොකද කරන්නේ ඊළඟට මෙයා දිලිඳුකම නිසා ණය ගන්න පෙළඹෙන. දිලිඳුකම නිසා මෙයා මොකද කරන්නේ? තමන්ගේ අර අසීමිත අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න මේ ඇහැට පේන දේවල් කනට ඇහෙන දේවල් මේවා තුලින් ඇතිවෙන ආශාවන් නිසාම මේවා ඉෂ්ට කරගන්න දැන් ණය ගන්න පෙළඹෙනවා. එතකොට මේ ණය ගන්න සිදුවීමක් දිලින් දෙකට ඊටත් වඩා දුකක් කියනවා. උන්ම දෙවෙනි එක ණයකාරයෙක් වෙන්න වෙනවා. ඒකත් දුකක්. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ණය ගත්තට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? පොලිය එකතු වෙනවා. එතකොට ඒ කාලේ කුණිය අරන් තියෙනවා. ඒ කාලේ ණයට අරන් නැද්ද මිනිස්සු? අරන් තියෙන බුදුරජාණන් වහන්සේ කොතනකවත් ණය ගන්න එපා කියලා නෑ. හැබැයි අධික පොලියට ණය ගන්න එපා කියලා තියෙනවා. ඒක තියෙනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා පොලියට දීපු කෙනෙක්. ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවට අනුව මිනිස්සු ණය ගන්නවා. එහෙම නැත්නම් කොහොමද ව්‍යාපාර කරන්නේ? දියුණුවේ. සාධාරණ පොලිය වලට මිනිස්සු ණය ගන්නවා. නමුත් අධික පොලියකට ණය ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒක මහා දුකක් ඊට පස්සේ ඒක ගෙවා ගන්න බැරුව විශාල විනාශ වලට ලක් වෙනවා. ඊළඟට මේ කෙනාට දැන් පොලි එකතු වෙනවා. මේ පොලි එකතු වීමත් දුකක් කියනවා. එතකොට දිලි දුකමත් දුකක්. දිලි දුකම නිසාම ඉන්ද්‍රියත් පිරවන්න ණය ගන්න සිද්ධ වෙනවා. මේ ණය ගන්න සිද්ධ වීමත් දුකක්. ණය ගත්තට පස්සේ පොලි එකතු වෙනවා. ඒකත් දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ණයත් අරගෙන පොලියත් එකතු වෙලා දැන් මේවා ගෙවා ගන්න බැරි වෙනකොට පුන්න චෝදනා ලැබෙනවා. දැන් පොලි කාර්ය පස්සේ පන්නනවා. චෝදනා එනවා. එතකොට දැන් මේවා එනකොට තව තවත් පීඩනය වැඩි වෙනවා. ඒකත් මහා දුකක් කියනවා. සමහරට රැයට නිින්ද යන්නේ නැහැ. දවසින් දවස ගණන් හදනවා. නිින්ද යන්නේ නැහැ. අපිට එවැනි පීඩණයකටපත් වෙනකොට අර චෝදනාව ඉවස ගන්න බැරුව ඒකත් දුකක් කියන. ඒ විතරක් නෙමෙයි චෝදනා කරුවත් දැන් ගෙවන්නේ. ගිවා ගන්න විදියක් නැහැ. ඔබට මතක ඇති ලංකාවේ බිල්ලි වල දාගන්න සමහර. අන්තිමට වහබෝනවා. ණය ගෙවා ගන්න බැරුව. එතකොට කොයි තරම් පීඩණයකටපත් වෙනවද? එතකොට චෝදනා කරලා ගෙවා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? නායකහාරය පස්සෙන් පන්නනවා ඊට පස්සේ. පස්සෙන් පන්න පන්න එක්ක දීපල සීන කරගන්න බලන්න. එක්ක අපේට තියලා ගත්තනම් ඒවා උගස් තිබ්බනම් එක්ක ඒවා සීන කරගන්න ඒවා වෙන්දේසි කරන වාහනයක් න වාහනේ උස්සගෙන යන්න උත්සාහ කරනවා. මෙහෙම වෙනකොට පස්සෙන් පන්නනකොට ඒක ඊට වැඩිය දුකක් කියලා. ඇයි දැන් හැංගි හැංගි බේරෙන්න ක්‍රම හොයන්න ඉපේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙහෙමත් පස්සෙන් පන්නලා ගෙවා ගන්න බැරි වුණාට පස්සේ මොකද වෙන්නේ? කොයි වෙලේක හරි අහු වෙනවද? අහු වුණාට පස්සේ ණයටත් තරම් පොලියත් එකතු වෙලා ණය ගෙවලත් නැහැ පොලිය ගෙවලත් නැහැ. දැන් හොරෙක් කියලා ඊට පස්සේ හිරේ යන්න වෙනවා. ඊට පස්සේ පෙන්නවා දරුවන් වල විඳින්න සිද්ධ වෙනවා හිරගේ යන්න වෙනවා හොරෙක් කියලා. අන්න ඒක ඊටත් වැඩිය දුකක් තියෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු හයක් විස්තර කරනවා දිලිදුකම නිසා ණය ගන්නට ගියහම වෙන දේවල්. එතකොට දැන් මෙතන තියෙන දිලින්දේ ජීවත් වෙන්න විදිහක් නැතිව දිලිඳු මිනිස්සෙක් දිලිඳුකම නිසා ණය ගන්නවා. දිලිඳුකම නිසා ණය ගත්තට බොලී ගෙවා ගන්නත් බෑ. ඇයි ඒ දිලිඳුයි. නමුත් දැන් අපි ගමු මෙහෙම. දැන් මෙහි යන අය අරන් තියෙන මොකද? දිලිදුකම නිසාද? දිලිදුකම නිසාවත් නෙමෙයි. සමහරු ඉන්නවා කතා කරපුවම බොහොම ස්ට්‍රෙස්. හරිම පීඩනයි. සමහර වෙලාවට අසීමිත අවශ්‍යතාව අර අල්පේච්ඡකමක් නැති නිසා ණය ගන්න. ඒක තමයි ලොකුම පීඩනයක් බවට පත් වෙන්නේ. දැන් අපි ගමු ඔබට හොඳ රූපවාහිනියක් තියෙනවා මේක පේනවා. මෙන්න ඊළඟ සතිය ගියාම ඇවිල්ලා ලොකු LCD වගේ. දැන් අලුත් වර්ගයක්. දැන් කල්පනා කරනවා අරකට වැඩිය මේක පුංචි මේක බරත් අඩුයි. දැන් උස්සගෙන ඉන්නේ මේක හොඳයි. එතකොට අරකෙනුත් පේනවා මේකෙනුත් පේනවා. එතකොට අලුත් එක ඕන වෙනවා. ඇයි? ඒක තමයි Tamanට අල්පේච්ඡකමක් නැති දේ ලද දෙයින් සතුටු වෙන්න බැරි වෙනවා. අන්න එහෙම ණයවල පැටලුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න ලොකු පීඩනයක් ගන්නවා. ඉස්සල්ලාම Tamanට Tamanගේ ආදායමේ මට්ටමට වාහනයක් ගන්න නැතුව ලොකු වාහනයක් ගන්නවා. ඊට පස්සේ ගෙවා ගන්න බැරුව යනවා. ඊට පස්සේ නිින්ද යන්නේ රැට. ගාන එකතු කරනවා ඊට පස්සේ අම්මා තාත්තා මැරුණත් යන්න විදිහක් නෑ ලංකාවට. දැන් ඊ ගිහිල්ලා ලක්ෂයක් දෙයක් වියදම් කරලා ටිකට් එකේ ගාන හදනවා. යනවන ළමයි උත්තරයි යන්න ඕනේ ටිකට් ටික ගන්න හදලා බලපම් ලක්ෂ 5ක් යනවා කට්ටියට. ඒකයි මෙහි පොඩි අය ගෙවල් කුලියේ ඔක්කොම බලපුවහම දැන් කරගන්න දෙයක් නැහැ. මොකද එවැනි පීඩනයකට ලක් වෙන්නේ දැන් අර නායකාරයෙකුට වෙන ඉරණම් මාත් ඉන්නේ නැද්ද? දිලිඳු වෙලා ඉපදුනා ණය ගන්න සිද්ධ වුණාම එහෙම පීඩනකට ලක් වෙනවා. එතකොට සල්ලි භාගේ තිබිලා ඉපදුනා ණය ගත්තාම මේ පීඩනේ නැද්ද? ඒ පීඩනේ ඒ විදිහටම එනවා ණය ගත්තට පස්සේ. අන්තිමට පොඩි එකතු වෙනවා ඒක ගණන් හදනකොට ඒකත් දුකක්. ගෙවා ගන්න ඒක හිතනකොට ඒකත් දුකක්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ණයකාරයෙකුට අත්දින ඉරණම විස්තර කරලා ඊට පස්සේ උන්වහන්සේ ධර්මයත් එක්ක ගලපනවා මේ විදිහටම දුක් විඳිනවා කියනවා පවුලට ලැජ්ජාවයි බයයි නැති කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය විනයේ දිලින්දෙක් හැටියට හඳුන්වන්නේ ආර්ය විනය කියන්නේ බුද්ධ ශාසනය තුල දිලින්දෙක් කියන්නේ උපතින් දිලිදු වෙච්ච කෙනාට නෙමෙයි. බුද්ධ ශාසනය තුල දිලින්දෙක් හැටියට ආර්ය විනය හඳුන්වනවා සමහරට කෝටිපතියක්. එයාට දිලිදු වෙන්න අවශ්‍ය වෙන කරුණු දෙකයි. හිරි උත්ප්ප නැහැ. පවට ලැජ්ජාව නැහැ. පවට බයක් නැහැ. අන්න ඒ කෙනා ආර්ය විනය දිගින් දෙක් කියනවා. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ සද්ධා ධන. එතකොට සද්ධා ධනයක් හැටියට පෙන්වන ආර්ය විනය තුන. ඒතකොට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔන්න කෙනෙකුට පව කරන්න ලැජ්ජාවක් නැත්නම් පව කරන්න බයක් නැත්නම් ඒ කෙනා බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ දිලින් දෙක් හැටියට. එයා ආර්ය විනය දිලින් දෙක් කියනවා. එතකොට එවැනි දිලිනුකමක් ඇතිවීමම දුකක්. පව කරන් ලැජ්ජ නැතිකමයි බය නැතිකමයි. ඕන තැනක පවක් කරන්න පෙළඹෙනවා. ඊළඟට මොකද වෙන්නේ මේ පව කරන්න ලැජ්ජ බය නැතිවීම නිසාම අර දිලිඳු වුණාම ණය ගන්නවා වගේ මෙයා මොකද කරන්නේ? කාය දුස්චරිතං චරේති. කයින් දුස්චරිතේ කරනවා. වචනෙන් දුස්චරිතේ යෙදෙනවා. වාචාය දුස්චරිතං චරේති. වචනෙන් දුස්චරිතේ යෙදේ. මනසාය දුස්චරිතං චරේති. ඉදමස්ස ඉනාදානස්මින් වදා. එයා සිත කය වචනේ කියන තුනෙන්ම දුස්චරිතේ යෙදෙනවා. ඒක හරියට ණය ගත්තා හා සමානයි කියන. දුස්චරිතේ දෙනවා කියන්නේ මොකද? කයින් භවට ලැජ්ජ බය නැති කෙනා ඔන්න ප්‍රාණඝාතයට පෙළඹෙනවා. අන්න කය මුල් කරගෙන කරන දුස්චරිතය. භවට ලැජ්ජ බය නැති කෙනා හොරකම් කරන්න පෙළඹෙන ඕන තරක හොරකම් කරනවා. ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ භවට. අකුසලීට බය නැහැ. ඊළඟට වැරදි ජීවිත ගත කරන සල්ලාලකම් වලට පෙළඹෙනවා. භවට ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. බේබදුකම් වලට පෙළඹෙනවා. භවට ලැජ්ජ නැහැ, බයයි. තව තවත් කය මුල් කරගෙන සුරා සූදුව පාප මිත්‍ර ඇසුර මේ ඔක්කොම කය මුල් කරගෙන සිද්ධ වෙන සූදුව ඔක්කොම ඉවත් එක්ක ඒක ණය ගත්තා වගේ කියන දිලිඳුකමට ණය ගත්තා වගේ කියන පාවට ලැජ්ජාව බය නැති කෙනා කයෙන් දුස්චරිතේදී ඊළඟට වචනයෙන් දුස්චරිතේ දෙනවා බොරුව කේලව පරුස වචන හිස් වචන මේ හතර බුදුරජාණන් වහන්සේ පෙන වචනේ මුල් කරගෙන සිද්ධ වෙන දුස්චරිත. උඩ පවට ලැජ්ජාවක් බයක් තියෙනවද බොරු කියනවද? නැහැ. කේලම් කියනවද? ඒත් නැහැ. දන්නවා මේක විපාකයක් මේකෙන් පවුල් කැඩෙනවා. මිනිස්සු කෙට වෙනවා. මේක තව කෙනෙක්ව විනාශ කරන දෙයක්. මේක කියන්න හොඳ නැහැ. අන්‍යයන් වලින් කල්පලා එකේ කල්පනා කරලා එකේ වලකින. එතකොට මේ වචනේ දුස්චරිතයේ දෙන්නේ පවට ලැජ්ජ බය නැති කෙනාමයි. ඊළඟට මානසින් දුස්චරිතයේද අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා ඊර්ෂියා කරනවා ද්වේෂ කරනවා අනුන් නැසීවා කියලා හිතනවා Tamanට කරගන්න බැරි වෙනකොට අනුන්ට ඊර්ෂියා කරනවා වෛර කරනවා අනුන් නැසීවා කියලා අනුන්ගේ දුක දැකලා සතුටක් ලබන්න උත්සාහ කරනවා එහෙම නැද්ද මානසින් සතුටු වෙන අය ඕන තරම් ඉන්නවා කවුරු හරි කරදරයක වැටිච්ච ගමන් කල්පනා කරන්නේ හොඳ වැඩි ඕම තමයි වෙන්න ඕනේ. කොහොම වෙලා මදි කියන එහෙම ඉන්න අය ඉන්නවා. තව කෙනෙක්ගේ විනාශය දැකලා ලොකු සතුටක් මනසෙන් ලබන්න උත්සාහ කරනවා. ඒතකොට ඒවා මනසෙන් රැස් වෙන අකුසල. ඒතකොට මිත්‍යා දෘෂ්ටි අනුන්ගේ දේවල් වලට ලෝභ කිරීම, ලෝභකම ආසාව ද්වේෂය. ඒත් මේව මානසින් ඇස් වෙන අකුසල අනුන්ට වෛර කර කර හිතින් ඉදීම. ඒත් බුදුරජාණන් වහන්සේ පෙන්වන එක හරියට ණය ගත්තහා සමානයි. දැන් ණය ගත්තහම මොකද වෙන්නේ ඊට පස්සේ? පොණිය එකතු වෙනවා. පොණිය එකතු වෙනවා වගේ කියනවා. එයාගේ හිතේ නිතර ඇති වෙනවා මාමං ජඤ්ඤාති ඉච්ඡති. මගේ මේ කයෙන් වචනේ මනසින් කරපු හොර වැඩ කවුරුත් දැනගන්න එපා කියන හැඟීමක් ඇති මාව හොරෙක් හැටියට හංවඩු ගැහෙන්න එපා කියලා හිතනවා. එහෙම හිතන්නේ නැද්ද? හිතනවා. පුළුවන් තරම් උපක්‍රම යොදන්නේ මොකටද මේ? ලෝකයාගෙන් හැංගිලා හොරකම් කරන්න උත්සාහය කියදෙනවා. ලෝකේ කාටවත් හොරා හොරකම් කරන්න ක්‍රමයක් තියෙනවා. බුද්ධ දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ ලෝකේ හැම කෙනෙක්ම තමන් කරන හැම දෙයක් ගැනම පරිපූර්ණ වශයෙන්ම ධර්මයේ තමන් කියනවා. එතකොට තමන්ගේ තමන් කරන දේවල්, තමන් කියන දේවල්, තමන් හිතන දේවල් සියල්ල ධර්ම තමන්ගේ හෘද සාක්ෂිය. හැම කෙනෙක්ගේම හෘද සාක්ෂිය ඒක ධර්ම තමන් කොහොම කොයි වගේ කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහන්නි තමන් තමන් ගැන දන්නේ යම්සේද ඒ විදිහටම හිත දකින ශ්‍රමණක් බ්‍රාහ්මණයනු මේ ලෝකේ නිර්දි බල සම්පන්න දෙවිවරුන් තමන් දිහා දකිනවා කියලා. එතකොට කොච්චර හැංගිලා හොර වැඩ කරත් දෙවියන් මේක දකින්නේ නැද්ද? දකිනවා. හිත දකින ශ්‍රමණක් බ්‍රාහ්මණයන් දකින්නේ නැද්ද? දකිනවා. එතකොට ඒක හැංගිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාටවත් හොරා හොරකම් කරන්න බෑ ලෝකේ. ඒ තමන් කරන කියන දේවල් තමන්ගේ හිතේ තියෙනවා. තමන්ගේ හිත දන්නවා වගේම දෙවියන් තමන් ගැන දන්නවා. ඉතින් ඒ නිසා මොන විදිහට ගිහිලා ඉල්ලීම් ඉල්ලුවත් වැරදි වැඩ කරලා දෙවියන් දකින්න. අනේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන හොර මර වැරදි වැඩ කරන කෙනා කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතයේ දෙන පවට බයක් ලැජ්ජාවක් නැති කෙනා සමාජයේ ඉස්සරහා උත්සාහ ගන්නවා මාව අඳුනගන්න එපා මාව හඳුනා නොගැනීවා කියලා ලොකු උත්සාහයක දෙනවා හැබැයි ඒක හරියට පොලිය එකතු වෙනවා වගේ කියන්නේ තවත් පීඩනයක් එයාට දැන් අපි ගමු දුස්සීල කෙනෙකුට විපත් පහක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සීල විපත්ති හැටියට පළවෙනි එක පෙන්නනවා දුස්සීල කෙනා ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් ආර්ථික අතින් පිළිගෙනවා කියලා. දැන් බලන්න සුරාවට, සූදුවට, සල්ලාලකමට, බේබදුකම් වලට ඇබ්බැහි වුණාම හම්බ කරන දේ ඉතුරු වෙනවද? පිළිගෙනවා. පිළිගෙනවා. ඒකට වේගෙන් පිළිලා යනවා පළවෙනි. දෙවෙනි එක පෙන්නනවා සමාජ විශාල අපකීර්තියක් නින්දාවක් ලැබෙනවා. හරිද වැරදිද? ලැබෙනවා. කොයි තරම් හොඳට ඇදලා පැලඳලා හිටියත් කොයි තරම් වටිනා විදිහට යාන වාහන පරිහරණය කරත් සමහර වෙලාවට කොයි තරම් ඉහළින් ඉන්න උත්සාහ කරත් මිනිස්සු ඇගිල්ල දික් කරන්නේ නැද්ද සමාජය දික් කරනවා මිනිස්සු නැති තැන හරි කතා වෙන මූණට කතා කරලා ආයියේ මල්ලි අක්කී කියලා කතා කරාට මහත්තයා කියලා hina වුණාට ගියාට පස්සේ කියන්නේ නැද්ද? අසවලා මේ જાති මෙහෙම මිනිස්සෙක් වෙයි. කියනවා ගෙවල් කතා වෙනවා. එතකොට මේ දුස්සීල කෙනාට අපකීර්ති සමාජي පැතිරෙනවා. තුන්වෙනි එක තමයි කියන පිරිසක් ඉදිරියේ විසරදව ඉන්න පුළුවන්කමක් නැහැ. නිතර තමන්ගේ හිත තමන්ට චෝදනා කරන. කවුරු හරි පිරිසක් එකතු වුණාම නිතර හිතෙන්නේ මේ මං ගැන තමයි කතා වෙන්නේ. දැන් මේ මගේ වැරද්දක් තමයි මේ මේ කියන්නේ. දැන් මොකද මට තමයි hina වෙන්නේ. අන්න එහෙම නිතර තමන් ඉන්නේ සැකෙන්නේ. මගේ දැන් වැරද්දක් එළිවෙයිද කවුරු හරි මං ගැන කියයිද? මාව අඳුනගනීද? මෙවැනි විශාල සැකයක් දුස්සීල කෙනාට ඇති වෙනවා. ඒක දික්ක ධම්ම වේදනිය තුන්වෙනි විපාකය. හතරවෙනි එක තමයි මරණාසන්න වෙනකොට සිහිමුලාවේ. ඒකත් මේ ජීවිතේ වෙන දෙයක්. පස්වෙනි එක මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒක පස් පරලොවට. එතකොට විපාක පහෙන් හතරක්ම දික්ක ධර්ම වේදනීය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර දිවිඳ වෙලා ඉපදුනා වගේ තමයි හිරි උත්ප්ප නැතුව පවට ලැජ්ජාවයි බයයි නැතුව ඉපදීමම හිරි උත්ප්ප නැතිවීම දිලිඳු වීමක් හා සමානයි. ඊළඟට එවැනි හිරි උත්ප්ප නැති කෙනා මොකද කරන්නේ? එවැනි ජීවිතයක් ගත කරන කෙනා කයෙන් වචනයෙන් මනසින් දුෂ්චරිතේ දෙනවා. ඒක ණය ගන්නවා වගේ කියනවා. ඊට පස්සේ දුෂ්චරිතේදලා ඊට පස්සේ කල්පනා කරනවා මාව අඳුනගන්න එපා. මගේ වැරදි අහුවෙන්න එපා. මාව හොඳ මිනිහෙක් හැටියටම පිළිගනිත්වා. ඒකෝට එවැනි සිතුවිලි ඇති කරගෙන අර වැරදි වහන්න විශාල මානසික පීඩනයකින් මිනිස්සු ඉදිරියේ රඟපාන උත්සාහයකදී ඒක හරියට පොළි එකතු වෙනවා වගේ කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙවැනි අයට සමාජයෙන් දැන් කයෙන් වචනයෙන් මනසින් දුසිරිතේ යෙදෙන අයව අඳුනගෙන මිනිස්සු චෝදනා කරනවා. මේක හොරේ. ඊදරකටවත් වද්ද ගන්න සුදුසු නැති කෙනෙක්. කට ඇරියොත් බොරු කියන්නේ. ඔය කියන ඒවා පිළිගන්න එපා. කොහොම කියන්නේ නැද්ද මිනිස්සු? කියනවා. ඒත් අපි මූණට කොච්චර hina වුණත් කතා කරත් කියනවා. ඒතකොට සමහර මූණටම කියනවා චෝදනා කරනවා. ඒතකොට එහෙම වෙනකොට ඒක හරියට අර ණයකාරය පස්සෙන් පන්න පන්න ණය ඉල්ලනවා චෝදනා කරනවා හා සමානයි කියන්නේ. වැරදි කරාට පස්සේ සමාජයෙන් නිඳා පහස විඳින්න සිද්ධ වෙනවා. ඒ චෝදනා හරියට ණය ඉල්ලන ණයකාරයෝ ණය ඉල්ල ඉල්ල චෝදනා කරනවා හා සමානයි. ඒ විතරක් නෙමෙයි එයා හොඩ කළා තැනකට ගියත් ගහක් මුලකට ගියත් ශුන්‍යාගාරයකට හිස් තැනකට ගියත් එයාට හිතට වද දෙන අකුසල විතර්ක පහළ වෙනවා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මාතා පුත්ත බය කියන සූත්‍ර දේශනාව. මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම අන්ත අසරණ වෙන අවස්ථා හතරක් පෙන්නනවා. අපි ජීවත් වෙනලා ඉන්නකොට තමයි වැඟපත හයිය තියෙනකොට ඇවිදලා පැනලා යන්න දුවන්න පුළුවන්. ඉතින් හයිය තියෙනකොට තමයි කෙරුම් ඔක්කොම තියෙන්නේ. ඒකට අකුසලයට බයත් නැහැ. මැරෙන්න බය හිතෙන්නේ නැහැ. ඒක මැරෙන්න ලං වෙනකොට බයයි. වැරදි වැඩ කරනකොට බය නැහැ. කමක් නැහැ. මැරුණොත් මැරෙන්නේ එක පාරයි. එහෙම නැහැ. එහෙම තමයි කියන්නේ මරාගෙන මැරෙන්නේ. මේ මට්ටමින් තමයි කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙන ඔය මොන විදිහට පාවට ලැජ්ජා බය නැතුව කටයුතු කරත් අන්ත අසරණ වෙනවා අවස්ථා හතරකින්. එකක් විපත්. බලන්න සුනාමි වගේ අනතුරු ආපු වෙලාව විශාල විපත් ඉදිරි ස්වභාවික විපත් වගේ ඉදිරි අන්ත අසරණ වෙනවද නැද? අන්ත අසරණ. තුරිජරා ලෙඩ දුක් හැදිලා එක එක් තැන් වෙලා එක තැන මල මුට්ට කරගෙන දුක් විඳිනකොට අර කියපු කෙරුම ඔක්කොම ඉවරයි. යන්නිකන් ඉවරයි ඊට පස්සේ. අන්ත අසරණ. ඊළඟට ව්‍යාධි වයසට ගියාට පස්සේ කර කියා ගන්න දෙයක් නැති වෙනකොට කාත් කවුරුත් නැති වෙනකොට තමන්ගේ අතපය තමන්ට වාරු නැති වෙනකොට අසරණයිද නැද්ද අන්ත අසරණයි ඊළඟ එක තමයි මරණ මංචකේ හැම කෙනෙක්ම අසරණයි මරණ මංචකයේ තුල මරණාසන්න වෙනකොට ওই කරපු කියපු ඔක්කොම සිහි වෙනවා එතකොට හිතට මතක් වෙනවා මේවා කරා මේ විදිහ හොරකම් කළා මේ වගේ දේවල් කරා මම මේ වගේ වැරදි වැඩ කළා මේ වගේ ගිනි ගෙඩි දුන්නා නේද අනුන්ට මේ වගේ වැරදි ජීවිත ගත කරා නේද මගේ අතින් මේ වගේ විනාශ සිද්ධ වුණා නේද කියලා අන්න තමන්ගේ හිතට මතුවෙනකොට අන්ත අසරණයි. ඒකට තමයි මැරෙන්න බය හිතේ. 18 වදින්නේ ඒකට තමයි. අනේ බුදු ડોක්ටර් මට මැරෙන්න බෑ මාව බීර පඩින්නලා කියන. නමුත් ධර්මයේ දිනු කරපු කෙනාට පරලොව ගැන විශාල විශ්වාසයක් ඇති වෙනවා. මම නම් දැන් මැරුණා සුගති. අන්නේ විශ්වාසය ඇති වෙනකොටයි මැරෙන්න බයි හිතෙන්නේ නැති බොහෝ දෙනෙක්. එතකොට මේ එවැනි විශ්වාසයක් ඇති වෙන්නේ අර සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරන අයට. තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම වැඩෙනකොට යාට තේරෙනවා මීට වඩා හොඳ උපතක් මට ලැබෙනවා. මම නම් දුක තියන්නේ නැහැ. අන්නේ විශ්වාසයත් එක්ක Tamanට විශාල රැකවරණයක් ධර්මයෙන් තියෙනවා මම නම් දුගතිය යන්නේ මං ඉපදුනත් මීට වඩා හොඳ තැනක උපදින්න. ධර්මයේ කරා යන්න පුළුවන් යහපත් තැනක මං උපත කරා යන්නේ කියන විශ්වාසය ඇති වෙන්නේ අර ධර්මයේ දිනු කරපු කෙනාට. එහෙම නැති කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නවා යා ගහක් මුලක ඉඳගත්තා. ශුන්‍යාගාරයකට ගියා. තනි වුණත් එයාගේ හිතට අර විතර්ක පහළ වෙනවා මම මේ වගේ පව්කම් කරා නේද? අසරණ වෙනකොට හිතෙන්නේ ඔක්කොම. මම මේ මේ වගේ වැරදි වැඩ කරා නේද? ඒක හරියට අර නායකාරයෝ පස්සෙන් පන්නනවා වගේ කියන. ඒක චෝදනා කළා හරියන්නේ ඊට පස්සේ පස්සෙන් පන්නනවා. චෝදනා කරලත් ගෙවන්නේ නැති වුණොත් පස්සෙන් පන්නනවා. අන්නේ වගේ කියන තමන්ගේ හිතට මේවා එනකොට බේරෙන්න පුළුවන් කමක් නැහැ කියනවා අන්ත අසරණ වෙනවා කරපු වැරදි සිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ඉඳලා ණය ගෙවා ගන්නම බැරි වෙනකොට අන්තිමට වෙන්නේ හොරෙක් හැටියට හිරපත් කරන්න වෙනවා. දිලිදු කෙනාට. අන්න ඒ වගේ හිරේ ගියා වගේ කියන මරණින් මත්තේ එයා නිරේට තිරිසන් ලෝකෙට പ്രേත ලෝකෙට තමයි කියන දුස්සීල කෙනා ඇදිලා යන්නේ. ඒක හරියට හිරේ වැටුණා සමානයි. තුන් මෙන්න මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ ජීවිතය තුළ අකුසලයෙන් වළකින්න අවශ්‍ය මූලිකම කරුණු දෙකක්. මොකද හිරි උත්තම්. පවට ලැජ්ජාව තියෙන්න ඕන. පවට බයක් තියෙන්න ඕන. මේ පවට ලැජ්ජාවක් නැත්නම් පවට බයක් නැත්නම් ඒක හරියට දිලිඳුකමක්. දුකක්. කාමභෝගී ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන ඇස කරන ආසේ පිනවන්න උත්සාහ කරන සැප කැමති කෙනෙකුට දිලිඳු වෙලා ඉපදීම දුකක්. ඒ වගේ කියනවා පවට ලැජ්ජාවක් නැත්නම් බයක් නැත්නම් ඒක හරියට දිලිඳුකම. ඒකට කෝටිපතියෙකුට අපි කතා කරන විදිහට ලෞකික ජීවිතේ පොහසත්ම මිනිස්සෙකුට පවට ලැජ්ජාව බයි නැත්නම් ආර්ය විනේ පොහසතෙත් එයා ආර්ය විනේ දුප්පතෙක් දිලින්දෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වන එවැනි අය කිසිම ලැජ්ජාවක් නැහැ බයක් නැහැ පව කරන්න කයින් දුසිරිතේ යෙදෙන වචනයෙන් දුසිරිතේ යෙදෙන මනසින් දුසිරිතේ යෙදෙන ඒක හරියට දිලින් දෙක් ණය ගත්තා සමානයි ණය ගත්තට පස්සේ පොඩි එනවා ඊට පස්සේ එතනින් එහාට දිගින් දිගට පීඩනයන්ට ලක් ඒ වගේ තමයි දුසිරිතේ යෙදුණා කියන්නේ ඊට පස්සේ එයාට ඊළඟ පීඩන එනවා මාව අහු වෙන්න එපා මාව අඳුන ගන්න එපා මගේ වැරදි එළි වෙන්න එපා අන්නේ හැඟීම ඇති වෙන. දැන් බලන්න මම ඔබට බුදුරජාණන් වහන්සේ කාර්ය සිදුවීමක් පෙන්වලා දෙන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් කිසිම ශික්ෂාපදයක් පනවලා තිබ්බේ නැහැ. ඒකට හේතුව ශික්ෂාපද පණවන්න අවශ්‍යතාවයක් තිබුණේ ඒ ධර්මයේ ශ්‍රවණය කරා ධර්මයේ ශ්‍රවණය කළ මාර්ගඵලාභීය රහතන් වහන්සේලා වැඩිපුර හිටියේ ඒ අය පැවිදි වුණේම සමහර ධර්ම අවබෝධයක් ඇතුව. අනිත් අය පවා අර පැවිදි වෙච්ච ධර්මයේ දිනු කරපු අයගේ දිහා බලලා ධර්මය අවබෝධ කරගන්න අදහසින්ම සංවර ජීවිත ගත කරා. ඒ නිසා අවුරුදු 20ක් යනකම් ශික්ෂාපදයක් පනවලා තිබ්බේ නැහැ. අවුරුදු 20කට පස්සේ තමයි ඉස්සරලාම ශික්ෂාපදයක් පනවන්නේ මිනිස්සු. ඒකටත් හේතුනේ ඊ타මත්ම සංවේදී විදිහට වෙච්ච අසරණ වීම. ඊ타ම කොහොසක් පවුලකින් සිටු පවුලක හිටපු තරුණයෙක් විවාහ වෙලා ඉඳලා ටික කාලයකට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා බිරිඳක් දාලා ඇවිල්ලා පැවිදි වුණා. පස්සේ පැවිදි වෙලා දැන් මෙයා බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ අතරතුර දැන් ගෙදරින් ඇවිල්ලා දැන් බලපෑම් කරනවා. ඔහොම ගිහිල්ලා හරියනවද? දැන් මේ දීපල වස්තුවට මොකද වෙන්නේ? අඩු ගානේ ළමෙක්වත් නැහැ. දැන් අම්මා තාත්තලාම තමයි ඉන්නේ කරදර කරන්නේ. දරුවෙක්වත් හිටියනම් ඒ ළමයට හරි මේවා අයිති වෙනවා. දැන් මේ විවාහ වෙලා ඉවරලා එහෙම ගිහිල්ලා දැන් සැරෙන් සැරේ ඇවිල්ලා බලපෑම් කරනවා. සිවුරු ඇරලා එන්න කියනවා ගෙදර. මේව පාලනය කරන්න කෙනෙක් නෑ. දැන් මේ වගේ කරදර ඊට පස්සේ මේ භික්ෂුව කැමති වුණේ එහෙම නෑ සිවුරු ඇරලා ආයෙමත් අර ගිහි ජීවිතයට යන්න. කොයිතරම් දෙමව්පියන්ගේ බිරිඳගේ බලපෑම ආවා. අන්තිමට දෙමව්පියෝ කල්පනා කරා හරි දැන් සිවුරු ඇරලා ඉන්න බෑ කියන්නේ. ඊට පස්සේ දෙමව්පියෝ ගිහිල්ලා යෝජනාවක් කරා. ඒ පැවිදි වෙලා හිටපු තැනට ගිහින් කිව්වා එහෙමනම් දරුවෙක් හරි ලබා දෙන්න කියලා. ඊට පස්සේ ওই පැවිදිලා ඕන දිහාකට වෙලා ඉන්නේ. ළමයා හරි ඉන්නවනේ මේ දීපවල පක්ෂුව ආරක්ෂා කරලා. දැන් මේ භික්ෂුවට කරන්නම දෙයක් නැති තැන අර තමන්ගේම දෙමව්පියන්ගේ ඉල්ලීමට එකතු වුණා. ඊට පස්සේ මේ දෙමව්පියම තමයි තමන්ගේ විවාහ බිරිඳ අරගෙන ආවේ. එදා මේ භික්ෂුව වනාන්තරයක ඒ භාවනා කරගෙන හිටපු කුටියට තමයි මේ තමන්ගේ මම්මා තමන්ගේ බිරිඳව අරගෙන ආවා. ඒ සිදුවීම එදා කවුරුත් දන්නේ නැහැ. ඒ සිදුවීම දන්නේ ඒ භික්ෂුවයි, ඒ බිරිඳයි, තමන්ගේ අම්මා තාත්තයි. ඒ දෙන්නගේ පෙළඹවීමට මේකට කැමති පස්සේ බිරිඳයි අරගෙන එදා ඒ සිදුවීම සිද්ධ වෙනවා සමගම කවුරු නොදැනගෙන හිටියත් ඒ වනාන්තරයේම හිටපු බෝමාටු දෙවිවරු විලාප දෙන්න පටන් ගත්ත බුද්ධ ශාසනය අපිරිසිදු වුණා. බුද්ධ ශාසනය අපිරිසිදු වුණා කියලා විලාප දීලා දෙවිවරු ගෝසා කරා. ඒ බුරුමාට දෙවියන්ගේ ගෝසාවට චාතුම් මහරජික දෙවිවරු ගෝසා කරන්න පටන් ගත්තා. බුද්ධ ශාසනය අපිරිසිදු වුණා කියලා. ඒ විදිහට එකින් එකට යාම තුසිත නිම්මාන රති මේ විදිහට අකනිටා බඹලව දක්වාම මේ ගෝසාව පැතිරිලා ගියා. එතකොට කාටවත් හොරෙන් කැලේකට වෙලා වැරදි වැඩක් කරත් දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක අකනිටා බඹලෝ දක්වාම පැතිරලා ගියේ නැද්ද මේ රහස? පැතිරලා ගියා. එතකොට හැංගිලා හොරෙන් කවදාම රහසි කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට මේ පණවිඩය ආවේ ඉස්සල්ලාම දෙවිවරුන්ගේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනය අපිරිසිදු නම් මෙවැනි සිදුවීමක් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සිදුවීම දැන් කැරකිලා එනවා ප්‍රශ්නේ. උන්වහන්සේ ළඟට උන්වහන්සේ නිහඬව හිටියා. හැබැයි මේ ඒ වෙනකොට ශික්ෂාපදයක් පනවලා නැහැ එහෙම. භ්‍රමචර්යාව ගැන ශික්ෂාවක් පනවලා තිබෙන්නේ නැහැ. හැබැයි මේ භික්ෂුවට එතනින් පස්සේ ලොකු පීඩනයක් ඇති වුණා. මෙහිම ශික්ෂාවක් තිබෙන්නේ නැති වුණත් මේක නොකළ යුතු දෙයක්. මේ ගිහියන් කරන දෙයක් නේද මම පෙළගුණේ. මේක විශාල වැරද්දක් නේද කියලා තමන්ගෙම හිත තමන්ට ලොකු චෝදනාවක් කෙල්ල කරලා දැන් දානවල ගන්න බෑ. දැන් ශරීරයෙන්ම කිට්ටු වෙලා ඇදිලා භාවනා කරගන්න බෑ විශාල පීඩනයකටපත් වෙනවා. ඒ වෙලාවේ Tamante හිතවත් ස්වාමීන් වහන්සේලා අහනවා මොකද දැන් වෙනද වගේ භාවනා කරන්නේ දානේ වළඳන්නේ පිට පාත යන්නේ නැහැ මොකද්ද පීඩනේ මොකද්ද ප්‍රශ්නේ ඒ වෙලාවේ කියා හිටියා මෙන්න මෙවැනි දෙයක් සිද්ධ වුණා මගේ අතින් ඒක මට ලොකු පීඩනයක් බවට පත් වුණා කියලා. අන්න එදා මේ භික්ෂුන් වහන්සේලා ගරහ කරලා ගිහින් කිය බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අන්න රසවල් භික්ෂුව අතින් මෙවැනි කාමභෝගී ගිහියන් අතින් සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙනවා. ගිහින් කිව්වා බුදුරජාණන් වහන්සේ කරගෙන ඉන්න කෙනාට පස්සේ උන්වහන්සේ මේ සිදුවීම අහලා ගරහ කරලා අන්න එදා තමයි Brahmacharya පිළිබඳ ශික්ෂාපදේ පැනවුවේ. එතකොට බලන්න මේ සිදුවීම දිහා බලපුවාම තේරෙනවා කොයිතරම් කෙනෙක් ලෝකෙටම හොරෙන් හැංගිලා වැරදි වැඩක් කරන්න උත්සාහ කරත් ඒවා දකින අය ඉන්නවා ලෝකෙ. එතකොට බෝමාට දෙවියන්ගේ ඉඳන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම මේ සිදුවීම මේ වැරදි ක්‍රියාව තුළ ඒ සියල්ල දෙවියන් දැනගත්ත ඒ ගෝසා පැතිරිලා ගිය. අන්නේ නිසා Taman කොයි වගේ කෙනෙක්ද කියන එක මේ ලෝකේ දෙවියන් Taman ගැන දන්නවා. ඒ නිසා නිතර වැරැද්දක් කරන්න හිත යොමු වෙනකොට කයෙන් හෝ වචනයෙන් හෝ මනසින් හෝ Tamanට අකුසලයක් හිතට ඇවිල්ලා ඒ අකුසලයක යෙදෙන්න එක්කෝ අකුසලයක් වචනයෙන් හරි Taman වැරදි ක්‍රියාවක පෙළඹෙන්න හිතෙනකොට නිතර සිහි කරා මම මේ වැරදි වැඩේ කළොත් මේක දෙවියන් බලාගෙන ඉන්නේ කියන එක හිතා අන්න එතකොට Tamanට ලොකු බයක් ඇති වෙනවා. පවට ලැජ්ජාව බය ඇති කරගන්න තියෙන්නේ අන්න මේ වැනි දේවල් ඔස්සේ. ඊළඟට කර්මය ගැන හිතන්නේ මේකේ විපාකයක් මා කරා එනවා. බුදුරජාණන් වහන්සේ නිතර පෙන්නනවා නිතර හිතන්න කියන කම්මස්සකා සත්තා. මේ ලෝකේ සියලුම සත්‍යයන් කර්මය දායාද කරගත්ත පිරිසක් කම්ම දායාදෝ. කම්ම පරිසරණ කර්මය තමයි පිළිසරණ. කර්මය තමයි උප්පත්තිය. කම්ම බන්දු කර්මය ඥාතියක්. යම්කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායතු යම් කර්මයක් කරොත් ඒක තමයි තමන්ගේ දායාදී දෑවැද්ද හැටියට ලැබෙන්නේ. අන්නේ නිසා අකුසලයක් හිතට එනකොටම කර්මය ගැන හිතන්න. මේක විපාකේ මා කරා එනවා. දෙවියන් බලාගෙන ඉන්නේ. අන්නේ විදිහට ධර්මයේ තුලින් තමන්ට හිතන්න පුළුවන් නම් බොහෝ දුරට තමන්ට සංවර වෙන්න පුළුවන්. එතකොට ඔන්න හිරියොතක් නැතිවීමම දිනිඳුකමක්. හිරියොතක් නැතිවීම නිසා කයෙන් වචනයෙන් මනසෙන් අකුසල් කිරීම ණයගත් හා සමානයි ඊළඟට යා අකුසල් කරාට පස්සේ මාව වැරදිකාරයෙක් හැටියට අඳුනගන්න එපා කියලා ලොකු උත්සාහයකින් දෙනවා වැරද්ද හංගගත්. ඒක හරියට පොඩි එකතු වෙනවා හා සමානයි කියන. ඊළඟට කොයිතරම් වැරද්ද හංග ගන්න උත්සාහ කරත් ඒව එළි වෙනවා. අහු වෙනවා. මොකද එක වැරද්දක් කරලා එකපාරින් අතර වෙන්නේ ආයෙ ආයෙමත් වැරද්දට පෙළඹෙනවා. අහු වුණාට පස්සේ චෝදනා ලබනවා මේක හොරේ බොරුකාරෙක් සල්ලාලෙක් ඉදිරියටවත් අද්ද ගන්න සුදුසු නැති මිනිස්සෙක් ඒ විදිහට සමාජයේ චෝදනා කරනවා. දුස්සීලකම පැතිරිලා යනවා. ඒ චෝදනා හරියට අර ණය ගත්තට පස්සේ ණයකාරයෝ පස්සෙන් පන්නලා ණය ඉල්ලනවා වගේ. ඒ අයගෙන් එන චෝදනා වගේ කියනවා. ඒකත් ගෙවන්න බැරි වෙනකොට ණයකාරයෝ මොකද කරන්නේ? තමන්ගේ දීපල වස්තුව මේ ඕගස් දීපේ වයවසින්න කරගන්න උත්සාහයකේ දෙනවා. අන්තිමට හැංගෙන්න තැන් හොයන්න වෙනවා. ඒ වගේ තමයි කියනවා නිදහස් තැනකට ගියාට පස්සේ ගහක් යටට ගියාට පස්සේ උදකලාව ඉන්න උත්සාහ කරනකොට හික්ක අසනීප වුණාම එක්තැන් වුණාම මරණ මංචකේ තමන්ට තමන් කරපු දේවල් සිහි වෙනවා. මම මේ වගේ වැරදි වැඩ කරා නේද? මේ වගේ පව්කම් කරා නේද? මේ වගේ නොපනත්කම් කරා නේද? ඒ ඔක්කොම හිතට ගලාගෙන යන චිත්තපටි පේනවා වගේ පේනවා තමන් කරපු වැරදි දේවල්. ඒක බුදුරජාණන් වහන්සේ පින්නම් ණයකාරය පස්සෙන් පන්න පන්න හිංසා කරන්න පෙළඹෙනවා වගේ කියන. අන්තිමට එහෙමත් ගෙවා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අහු වුණාට පස්සේ හිරේ යන්න සිද්ධ වෙනවා. හොරෙක් හැටියට හිරපත් කන්න දඩුවම් විඳින සිද්ධ වෙනවා. ඒක හරියට මරණින් මත්තේ කයෙන් වචනයෙන් මනසින් අකුසල් කරපු කෙනා අපාගාමී වෙන අපාය දුක් විඳිනවා හා සමානයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් මොකද මේ දේශනාවේ නම? ඉන සූත්‍රය. ණය ගැනීම දිනින්දේ ණය ගැනීම ගැන වදාළ දෙසම. එතකොට දිනින්ද පුද්ගලයෙක් ණය ගත්තට පස්සේ ඒ පුද්ගලයාට සිද්ධ වෙන ඉරනම චෝදනා මානසික ඇතිවන පීඩනේ අන්තිමට ණය ගෙවා ගන්න බැරුව හිලපත් කෑම දක්වාම සිද්ධ වෙන පීඩනය කෙනෙක් පවට ලැජ්ජාවක් බයක් නැතිව කටයුතු කිරීම නිසා දුසිරිතේදීම නිසා යාව අපායගාමී වීම දක්වාම සිද්ධ වෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ණය ගැනීමට ගලපලා විස්තර කරපු දේශනාව. මේ දේශනාව තුළින් අපේ ජීවිතයට අපිට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා හැම දිනෙකම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මගේ ජීවිතය තුලත් මම දැඩි උත්සාහයකින් වීදිකින් යුක්තව පවට ලැජ්ජාව බය කියන දෙක දැඩිව ඇති කරගෙන කයෙන් වෙන සියලු වැරදි වලින් මිදලා වචනයෙන් බොරුවක් කියලාමත් පරුස වචනයක් අඩුම තරමින් හිස් වචනයක්වත් නොකිය. මනස තුලින් අනුංග දේවල් වලට ආසා කිරීම ඒ වගේම ද්වේෂය මේවා සියල්ල නැති කරගෙන මෛත්‍රී සහගත සිතුවිලිම මනසේ ඇති කරගෙන නිතර ධර්ම මානසිකාරයේ යෙදෙමින් මමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් පින්වතුනි අද දවසේ අංගුත්තර නිකායට අයිති අංගුත්තර නිකායේ හතරවෙනි කොටසට අයිති දේශනාවක් තමයි අපි ශ්‍රවණය කරේ. මේ ධර්ම ශ්‍රවණයේ තුලින් දැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං සදා ඒ වගේම අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අප සෑම සිනෙක් නමින්ම මිය පරලෝකී ඔබ සෑම සියලු දෙනෙක් නමින් මිය පරලෝකී යම්තා ඥාති පිරිසක් වෙත්නම් ඒ අය මේ පින් ලබා ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්නවනම් මේ තුනුරුවන් වන්දනා කිරීමෙන් ගිලන්පස ආදී බුද්ධ පූජාවන් පැවැත්වීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය ඥාතීන් දැක බලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා ඒ ඥාතීන්ද භවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටමත් අප හැම කෙනෙකුටමත් මේ පින් එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුරුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනෙකටම ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියක් පාසා තුරුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා සද්දාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. විවාදන සීලස් නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් හැම දිනාටම තෙරුවන් සරණයි